මේ ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. පාස්කු මහත්තුරුනි අපිට තවත් අඟහරු ආදාවක් ලැබිලා තියෙන්නේ. අපි මේ අඟහරු ආදාව අඟහරු ආදාව යොදාගත්තේ ඉස්සනම් බණක් අහන්න. ඉතින් කල්පටි ස්වාමීන් බණක් අහන්න. ඉතින් අපි මේකට අපවත් ස්වාමීන් වහන්සේගේ එහෙම නැත්නම් කවුරු හරි හොඳයි කියන කෙනෙක් බණව. දැන් අපි කරන්න හදන්නේ ඒ අතරින් කටුකුරුන්ගේ අපේ අපත්‍යවදා ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවලිය නිවෙන නිවීම කියන දේශනාවලිය අපිට දැනෙන විදිහට විස්තර විභාගයකට ලක් කරගන්න. දැන් අපි ස්වාමීන් වහන්සේගේ අවුරුද්ද සංවත්සරයටත් පිටු කරගෙන වෙනවා. ඒ අතරමැද අපි මේ ලිඛිත සටහන ඉදිරියෙන් තියාගෙන අපේ දැනුම් ප්‍රමාණය හැටියට අපි ඒක නිකන් අර්ථයක් දෙන්න හදනවා. ඒකදී අර මුලින් ඉඳලා මම මතක් කර විදිහට පසු කාලීනව ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරෝ පටිසම්පාද දේශනාවලේ මේක තවත් විස්තර වෙනවා. ඉතින් අපි මේ නිවනේ නිවීම දේශනාව ඒ ශාංශික මේ පටිසම්පාද දේශනාවත් එක්ක ගලපලා අපිට ගැළපෙන විදිහට අපි අර්ථකථන දීගෙන යන වැඩක් තියෙන එක ඉතින් ගොඩ දෙනෙක් කොහොම රුචියෙන් අහනවා මේ මූලික දේශනා තේරුම් ගන්න බැරි අයට ඒක ඉස්සරහ කරලා තියෙනවා ඉතින් මම ලයිට් එක චන්ද්‍රතුමාන් වගේ ඒ එදා නතර කරපු තැන ඉඳලා ඊගාවට අපි යන්න තියෙන දැන මතක් කරගන්න කියලා ඒත් එක්කම අපිට ලැබිලා තියෙනවා මේ සම්මනිසන් ජාමුදුරන්ගේ එනසන් අපෝගිතත් මාතගේ ධම්මසත්සං වත්‍රේ 2018 සිද්ධ වෙලා තියෙන. ඒක 2018 වෙනකොට උපන් සත්සං වත්‍රේ උප්පත්ති ධම්ම සත්‍ය සංවත්සරය දෙන එකට මුල් දින කවරයක් නිකුත් කරා ඒක මට ඉන්න බැරි වුණා. නමුත් ඒකේ පිටපත් කීපයක් කරලා දෙනවා මම කැමති ඒක මේ විදිහට සංගරත් එක දක්නවා සංගරත් එක ලැබෙනවා ප්‍රශ්න ඒ නිසා මේ බෙදලා දෙන්නේ කියලා මම ඉල්ලා හිටිනවා කාට කාටත් එක එක ඒකේ සාමාන්‍යයෙන් මේ මීටකල ඒකේ වැරදියට වෙලා තියෙන්නේ මගේ ෆොටෝ එකක් දාන්න දාන්න ඕනකොට අශෝක විසුත්‍රාන්තය ඒකක් දාලා තියෙනවා හැබැයි. දාලා මේ මගේ විතරක් නෙවෙයි නිස්සරණ ආමුදුරන්ගේ එන පොලිමක ෆොටෝ එකක් දාලා තියෙනවා. මේ මුද්‍රිත කවරේ ඒ මුද්‍රේ ඒ තරම්ම නරක වෙලා නෑ. මුද්‍රේ නම මේ අශෝක විසුත්‍රාන්තය විතරයි තියෙන්නේ. ඉතින් අපි ඉල්ලමු සඳරත් ආමුදුරන්ගේ අදට අදාළ කොටස ආරම්භ ලැබුණා.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 මේකේ එන වචන සම්බන්ධයෙන් විශේෂයෙන්ම ආනතේ අනිදස්සන කියන වචනය මේ මුල් කොටසදී සාකච්ඡා කළා. ඒකින්දී යම් යම් මූලාශ්‍ර ඉසුරු කරමින් විශේෂයෙන්ම අබු අපේ මධ්‍යමනිකායේ අපසූත්‍ර සූත්‍රයේ මේ වගේ සූත්‍ර ඉසුරු කරමින් මේක තියෙන අනිදස්සන කියන වචනය ඉස්සරහට දුන්නා. ඊට පස්සේ දැන් විස්තර කරන්න වෙනවා තියෙනවා මේ අනන්තං කියන වචනය ඒ අනන්තං කියන වචනේ ඊට පස්සේ මෙතන විස්තර කරගෙන යනවා ඒ කොටසේ තමයි දැන් අපි ඉන්නේ ඒකේ ගිය ගිය වර සාකච්ඡාවකදී අපි මේ අනන්තං කියන වචනේ යම් කොටසක් සාකච්ඡා කළා කියන්නේ ස්වාමීන් වහන්සේ කොටස මේ ඉදිරිපත් කළ තියෙන කොටස සාකච්ඡාවට ගත්තා ඒකෙදී ඉදිරිපත් කළා තියෙනවා එක මේ ධම්මපදයේ උදාන පාළියේ එන ගාතාවක් දුද්දසං අනන්තං නාම නහි සත්‍යං සුදස්සනම් පටිවිද්ධා සංඝා ඥානතෝ පස්සතෝ නක්ති කිංචන කියන මේ උදාන කාලයේ පාටිවිගාම වර්ගයේන නිබ්බාන පටිසංයුක්ත සූත්‍රයක් ආශ්‍රිතව මේ කටිකුරුන්න ස්වාමීන් වහන්සේ ගාථාවක් ඉදිරිපත් කරගෙන එතෙන්ින් මේ ගාථාව අන්තර්ගත වෙන මේ අනන්තං කියන වචනය විග්‍රහ කරනවා එතෙන්දී අනන්තං කියලා හඳුන්ලා තියෙන නිවන කියන අර්ථයයි එතකොට එතෙන්දී ඒ කියන අර්ථයට මේ ස්වාමීන් වහන්සේ කියපු පොඩි කරුණු ටිකක් මම මේ සූත්‍රයට ඇඳුමක් වශයෙන් කියනවා නම් මේ අනන්තය කියන එක සත්‍ය බව, නිර්වාණය බව එතනින් හැඟෙනවා කියන තමයි ස්වාමීන් වහන්සේ එතන මේ මේ අනන්තන් කියන පදේ උත්සාහ දක්වන්නේ. ඊපස්සේ මෙතන කියනවා මෙතන ඥානසෝ පස්සතෝ කියන්නේ ඥාන දර්ශනයේ ඇති රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ එහෙමයි. ඒබඳු උත්තමින් විසින් පටිවිද්ධා සංහා සංහාව විවිධ දැකලා තියෙනවා. පටිවිද්දා සංහා ජානතෝ පස්සතෝ. අන්න ඒ අවස්ථාවේ මොකද්ද වැටහෙන්නේ? නැති කිංචනක්. ලෝකේ කිසිවක් නැත. අනිමිත් වශයෙන් ලෝකය අරමුණු වෙනවා කියන එකයි. එතන මේ නිර්වාණය ගැනයි මේ ගාථාවේ කියවෙන්නේ. මෙන්න මේ දක්වා කාරණා අපි දැන් සාකච්ඡා කරලා තියෙනවා. මේක ඇත්තටම මේ අනන්ත කියන පදය නිවනට සම්බන්ධ කරලා තිබ්බට අනන්ත කියන පදේ තියෙන භෞතික විද්‍යාත්මක අර්ථකුත් තියෙනවා. ඒ වගේම භෞතික විද්‍යා ශක්ති පිළිබඳ ගන්නකොට අනන්ත කියන පදේ විස්තර කරලා තියෙනවා. ඒකෝට ඒක නිවන නෙවෙයි. ඒ අනුව මම දැන් ඉන්නේ ඉස්සර කියව කියලා පොතක ඒකේ තියෙනවා සොක්‍රටිස්ගේ අදහස් අනුව ප්ලේටෝ කතා කරලා තියෙන තියෙනවා ඕනම වස්තුවකට ඒක මේ ඒක මූලික ප්‍රകൃති අවස්ථාවක් තියෙනවා. ඒ විකෘති අවස්ථාවක් තියෙනවා. ප්‍රകൃති අවස්ථාවට ගියාම ඒක කිසි දෙයක් අපේක්ෂා කරන්නේ නැහැ. ඒක ඒකෙන්ම සන්තෝෂ වෙනවා. ඒක නම් නිකන් භෞතික වස්තු වල නිවන වගේ කියලා විස්තර කරනවා නිකන් මම මම තනකට වෙන්නේ මම මේ අවධානය යොමු කරන්න හදන්නේ මේ ආවර්ත වගේ තියෙන නිෂ්ක්‍රීය වායු හීලියම් වගේ වායු කිසිම කෙනෙක් අපේක්ෂා කරන්නේ නැහැ කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ ඒක කිසිකර ප්‍රතික්‍රියා කරන්නේ නැහැ ඒක තියෙන්නේ අනන්ත තත්ත්වෙක ඒක කොච්චර දෝ සීතල කරපුවාම ටිකෙන් ගණන්යි 522ට මයිනස් සීතල කරපුවාම ඒක ගුරුත්වාකර්ෂිත අහුවෙන්නේ නැති ඕන දෙයක් දිගේ පීනන්න පුළුවන් විදුලිය පවා මේ යන කන්ඩක්ටර් ගම්බාටපත් වෙනවා. අන්න වගේ හැම වස්තුවකම තියෙන ප්‍රകൃතිය ඒක විකෘති වෙච්ච ගමන් පිටි මොකක් හරි ඉල්ලනවා. මොනවා හරි කෑල්ලක් ඉල්ලනවා. ගෑණියෙක් මිනිහෙක් ඉල්ලනවා. මිනිහෙක් ගෑණියක් ඉල්ලනවා. එයා සන්තුෂ්ටයටපත් වුණාට පස්සේ අනන්ත තත්ත්වයටපත් වුණාට පස්සේ මොකක්වත් ඉල්ලන්නේ එයා ඒක විදිහින් සන්තෝෂ වෙනවා. ඒක නිෂ්ක්‍රීය වස්තුවක් ඊට පස්සේ. කිසි කෙනෙකුට එයා නලවන්න බෑ, පිනවන්න බෑ. ඉතින් එහෙම දෙයක් භෞතිකවත් තියෙනවා. භෞතික වස්තු වල নিরপেক্ষ තත්ත්වයක් තියෙනවා. කිසිම දෙයක් අපේක්ෂා කරන්නේ මේ මනුස්සයර තියෙන තණ්හාවයට මොකද්ද අඩුවක් තියෙනවා. අඩුවක් තියෙනකන් එයාට අනන්තයක් දකින්න බෑ. ඒ ඒක සන්තුෂ්ඨ කරන්න ලැබිච්ච ඔක්කොම පැත්තකට දාලා ලැබිලා තියෙන ඇත්තටම 98ක්. මට 99 නැත්නම් 99.9 එකක් අපේ නේද ලැබිච්ච පුංචි ටිකට මරණ බැරිලා දකින්නකොට එයා ඒකට කොටු වෙනවා. මේකට අනන්ත නෙවෙයි අනන්තභාවය නැති කරගන්න. ඒක ලබා ගැනීමට බෑ. නමුත් එයාගේ ප්‍රകൃතිය දැන්ටත් තියෙනවා. මේ ප්‍රകൃතිය ඉතින් ඉස්සල තත්ත්වය වගේ, කෙලසෙන් ඉස්සල තත්ත්වය වගේ ඒකට ගාතා වෙනවා. ඒ තත්ත්වය යාර දකින්න බැරි මොකද අර ලැබපු නැති පුංචි ටිකට අර ලැබපු සේරම මත පාහරගෙන ලැබගෙන විනාශ කරගෙන නොලැබෙච්ච දෙයකට මැරෙන්න හදනවා. ඒ වුණත් යාළුව ප්‍රකෘතියක් තියෙනවා. බල්ලට බලු ගතියක් තියෙනවා. ඒක කියලා තියෙනවා හැම දෙයකටම කප් කියන වචනේ පාවිච්චි කරන කෝපෙට කප්නස් කියලා එකක් තියෙනවා. කෝපයක් කියන එක ප්‍රකෘතියක් තියෙනවා. ඒක වෙන දෙයක්ගේ මොනක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක ඥානන්ත සාන්තේ මෙතනදී මේ ෆිලොසොෆිකල් පැත්තට දාලා පෙන්නන්නේ නැත්නම් දර්ශනීය පැත්තට දාලා පෙන්නන්නේ අනන්තිත අනන්තය තමයි අපේ ප්‍රകൃතිය. දැන් අපිට මේ පොඩි දෙයක අඩුවක් තියෙනවා. අන්නේ අඩුව වෙනුවෙන් අපි දත්ත කාගෙන දඟලනවා. ඉතින් ඒකට බුදුදහමේ ප්‍රශ්නාව කියලා කියනවා. ඒ භෞතික විද්‍යාව පැත්තෙන් බලද්දී කියනවා අන්සැටිස්ෆැක්ටරිනස්. මදි ගතියක්. පොඩ්ඩක් අඩු ගතියක් තියෙනවා. අඩු ගතිය ඇත්තටම අර මෙතෙක් ලැබලා තියෙන අපි උජ්ජනාගත්ත බුද්ධෝත්පාද කාලයේ manussත්ත්ව ප්‍රතිලාභේෂණ සම්පත්තිය සත්සුදසා සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ පැවිද්ද කියන ඔක්කොම ලැබිලා. අර කුංචි ටිකට මැරෙන්න හදපුවාම අපි විහිං තුප්පහිලා තියෙනවා. අර නොලැබපු ටික අපි අන්තවත් කරලා තියෙනවා. අන්තගාමී කරලා තියෙනවා. අන්තවාදී කරගෙන තියෙනවා. ඉතින් ඒක අල්ලගෙන අර අපේ නරකත් පහරගෙන අනුන්ගේත් නරක පහරගෙන අර පුංචි ටිකට මැරෙනවා. ඉතින් ඒක තේරුම් අරගන්න නම් එයාට ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ අපි අනන්ත වෙන්න බැරි අන්තවත් තත්ත්වයේ තියෙන මේ පොලිටිකකට විශාල කොටසක ලැබිලා තියෙනවා. දැන් තමයි සතුටින් ජීවත් වෙනවා කියලා කියන්නේ සුෂ්ණාව කරන්න යන්න එපා. ඒ ලැබිච්චින් සතුට වෙනවනම් මේ දැනටමත් අනන්ත තත්ත්වයක් අපි ළඟ තියෙනවා. ඒක හැබැයි කේවල අනන්ත තත්ත්වයක්. ඒ අනන්ත තත්ත්වයට යන්න පුළුවන්. නමුත් අර අන්තවත් භාවය අපිට ඇති කරලා තියෙන්නේ තාම සංකීර්ණ විචයනක කිසි ආශාවකට. මොකද්දෝ දෙයකට. ඉතින් ඒක ප්ලේටෝ වගේ කට්ටිය කතා කරලා තියෙන්නේ මං කියන සරුවත් පදිනකවානේ අවුරුදු ගානකට පස්සේ ග්‍රීසියේදී ඒගොල්ලෝ ඒක දැනගලතු වෙලා තියෙනවා අභාග්‍යයකට භාග්‍යයකට ඒක ද්‍රව්‍ය වලට දාලා තියෙනවා ඉතින් ඒක නිසාලු එයා මේ මේ ත්‍රිකෝණය වෘත්තය චතුරස්‍රය සමචතුරස්‍රය අනම්මනම් දැන්නේ ඒකේ ඒකේ කිසිම මේ හැඟුම් බර ගතියක් නැහැ නෙවෙයි තමයි පර්ෆෙක්ට් දර්ශන රූපය ඒක දිගේ ගණිතය හදාන ගියා. නමුත් මෙතන පෙන්නකොට මේක සදාචාරයක්, දර්ශනයක්, භෞතික පැත්තක්. ඔක්කොම සඳහන් වෙනවා මේ මේ ඥානන්ද සාංශ මේ කරන ප්‍රකාශය අර ප්ලේටෝ කරන භෞතික ප්‍රකාශයට වැඩිය අනික් අන්තර ගිහිලා තියෙනවා. ඒ නිසා අනන්තය කියලා කියන නිවන කියන එක එච්චර සාර්ථක ප්‍රකාශයක් නෙවෙයි. මොකද අනන්තය කියන එක භෞතික පැත්තෙන් පෙන්නනවා. එතකොට භෞතික පෙන්නන දේ අන්තයෙන් නෙවෙයි බෑනේ. මේක තියෙන්නේ මේ ආධ්‍යාත්මික පැත්තක් නෑ. ඒ නිසා මේ භෞතික පැත්ත නිවන පෙන්වන අනන්තයේක ඥානදාම්කෝගේ පෙන්වන අනන්තයේක ඇඟිල්ල දික් කිරීමක් දර්ශනයක් නිදර්ශනයක් වෙනවා. නමුත් අනන්තය කියලා කියන්නේ නිවන කියලා කියන්නේ ගියොත් එතකොට භෞතික විද්‍යාඥයෝ මේ හයිපොතසයිස් කරපු මොකද්ද හිතින් හිතාගත්ත දේ නිවන කියලා කියන්නේ. ඒ නිසා මේ අනන්ත කියන පදය මේ කියන ગાථා පසුබිමේ නිවන නියෝජනය කරන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකද්ද කියන්නේ? නිදර්ශන කරන වෙන්න පුළුවන්. අනන්තය කියන්නේ නිවන කියන්නේ කිය ගමන් <laughs> එතකොට ඒක බාහිරවර්තී වෙන්නත් ඉඩ තියෙනවා. ආනන්දාමන කියන නිවන අභ්‍යන්තරවර්තී එකක්. ඒ ඩෙෆිනිෂන් එක මේක පෙන්නලා නැහැ. හිතේ තියෙන ඇති. එහෙනම් නමුත් පෙන්නලා නැහැ. ඉතින් එහෙම වෙච්චාම මේ <clears throat> අනන්තය කියන්නේ නිවන කියලා පෙන්වන්න ගියාම සර්වඥාන් සේම දෙයක් ඍජු කියලා නැති වෙච්චාම ඒ අර්ථකථන දෙන එක නිවේදෙන්ට ලක් වෙනවා. විදෙන් ලක් වෙන්නේ අනන්තයේ භෞතිකවත් ගන්න පුළුවන් දෙයක් නිසා. අනන්තය ආවර්ත වර්ග පෙන්වන්නේ රසායනිකව නිෂ්ක්‍රීය වායු කියලා කියන්නේ අනන්ත තත්ත්වයක්. ඒව නිවන් දැකපු වාත. ආගන් හිස්නම් ක්‍රිප්ටෝන් හීලියම් අනන්තයට ගිහිල්ලා දෙනවා. කිසි කෙනෙක් එක්ක ගනුදෙනුවක් නැහැ. ඉන්නවා. ඒක දැනගෙන තිබිලා තියෙනවා, පරිශන කරලා තියෙනවා. රුසියාවයි කැන්ඩාවයි විතරක් පරිශන කරලා තියෙනවා. ප්ලේටෝ හිතලා ලියලා තියෙනවා. හැම දෙයකම මෙහෙම කෙලවරක් තියෙනවා. ඒ කෙලවට ගියාම කිසි දෙයක් අපේක්ෂා කරන්නේ නැහැ. ඉන් මේ පිට තියෙන හැම කෙනාම තුප්පහයි පිටින් බලාපොරොත්තු වෙනවා මොකද්ද? ඒක කියනවා මේ මොකද කියන්නේ මේ ප්‍රේමී ආදරේ මේ ආලකමන්දාව මිනිහෙකුට ගෑණියක් නැතුව මොකද වගේ ගෑණියෙකුට මිනිහෙක් නැතුව මොකද වගේ ඉති ආනන්තරයි. එයා බෙට හාෆ් බලාපොරොත්තු වෙනවා. තමන්ගේ හොඳ කැලේ තියෙන ගෑණියෙක් ගාවට. නැත්නම් හොඳ කැලේ තියෙන සල්ලි වල කියන. හොඳ කැලේ තියෙන සුඛභෝගී දේවල් වල. හොඳ කැලේ තියෙන මේ කාර් එක කියලා. ඉතින් එයා කියනවා එහෙම තමයි ලෝකයා. ඒත් හැම කෙනාටම මූල ප්‍රകൃතියක් තියෙනවා. ඒ මූල ප්‍රകൃතිය අනන්තයි. මිනිසා ඒක දන්නේ නැහැ. මොකද අර නොලබිච්ච කැලේට ඉවදික් කරගෙන නොලබිච්ච කැලේට පාහරකම් කරගෙන නොලබිච්ච කැලේට තමන් තුප්පහි කරගෙන දුක්ඛිත තත්ත්වයටපත් වෙනවා. ඒ දුක්ඛිත තත්ත්වයටපත් වෙන බව දැන් මම ඉන්නේ මේ වගේ දෙයකට බව තේරුම් ගැනීමේ ශක්තිය හැම කෙනාම ඒක අනන්ත තත්ත්වයක්. ඕන කෙනෙකුට තේරෙයි මම මේ නටන්නේ මැරෙන්න හදන්නේ මොකේද කියලා. ඉතින් අපි ඔක්කොම එක දෙයක නෙවෙයි නටන්නේ. අපි ඒක එක එක දේවල් වලට නටන නිසා අපිට වෙනවා යා නටන දේ පේනවා. ඒක නම් බොහොම තුප්පහී කියලා පේනවා. ඒ මහත් නටන්නේ ඒ වගේම එකට ඒක පේන්නේ නැහැ. නමුත් ඒක ණය විපස්සනාවට එහෙම නැත්නම් තර්කයට කියලා දෙන්න පුළුවන්. ඌයල් අද ලැබිලා තියෙන මේ බුද්ධෝත්පාද කාලේ manussත්ත්ව ප්‍රතිලාභයේ ආදී දුර්ලභ වස්තු සියල්ලම තියෙද්දී උඹ කිසිම සතුටක නෙමෙයි ඉන්නේ. මේ බුද්ධෝත්පාද කාලේ නැති කෙනෙක් එක්ක සංසන්දනය කරුවොත් තේරෙනවා. manussත්ත්ව ප්‍රතිලාභයේ නැති කෙනෙක් එක්ක එහෙම අතපය ගැති කෙනෙක් එක්ක බලනකොට තේරෙනවා. ක්ෂණ සම්පත්‍ය උපයගන්න බැරි කෙනෙක්ද දැන් ඒක ඔක්කොම පුළුවන්කම තියේදී මේ මොකේකද මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අමුඩ ගහගෙන නැහින්නේ අනන්ත හිසි විශ්වාස කරන්නේත් නැහැ. අනන්තේ දන්නේත් නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ ටොක්ක කරලා පෙන්නනවා. නපුත් දැනටවත් ඉන්නේ අනන්තේ. මේ හිවිල්ල නතර කරපන්. හිවිල්ල නතර කරන්න බෑ. හිවිල්ල ඌණු භාවයක්, අතෘප්තිකර භාවයක්. ඒ අතෘප්තිකර භාවය අපි හිතන පරිේෂණය කරන්න පුළුවන්. අපි මේ පරිේෂණ කරන්නේ ඒ අතෘප්ති භාවය නැති කරගෙන අනන්තයට යන්නේ. නෑ අනන්තේ තියෙනවා, දැන්නමත් තියෙනවා. ඒකට හානි කරන දැනදී අනන්තේ මං කලින් කිව්වා වගේ සාපේක්ෂ අනන්තයක්. මේ පුංචි දෙකට අපි නටන බව දන්නව නම් දැනගෙන නැතුව ප්‍රශ්නයක් නැහැ. මේ පුංචි දෙයකට අපි නටන්නේ කියලා දැනගෙන නැතුව ප්‍රශ්නයක් නැහැ. තව කෙනෙක් කියාවේ උඹ මහ මොඩයන් උඹ දැනගෙනත් නටනවා ඒක විතර උඹ උඹ මොඩයන් උඹ දන්නේත් නැතුව නටනවා කියනවා. උඹ ඒක දන්නේත් නැහැ හැබැයි උඹත් ඒ නැතිලම නටනවා කියනවා. ඒක නිසා අපි මම ඉදිරිපත් කර මේ අනන්තය කියන වචනය නිවනට මේ සමාන පදයක් කියන එක විවෘතව තියාගෙන අපි අමිත් මේ අනන්තං කියන වචනය පිළිබඳව පරමස්ස දීපණී අතුවාවේදී අතුවාචාර්යන් වහන්සේ මේක ඇත්ත වශයෙන් අනන්තන්ද අනන්තන්ද කියලා තේරුම් ගන්න බැරිව ඒ මට දෙකම ඉඩ කඩලා තියෙනවා. අනන්තන් කියලා එක අර්ථයක් දෙනවා ඒක පහේසුක බව පෙන්වුම් කරන්න නිරුක්තියක් දක්වනවා. නසා කියලා කියන්නේ සංහාවට නමක්ය කියලා කියනවා. සාමාන්‍යයෙන් සංහාවට යදන්නේ නැති කියන වචනේ. නසා කියලා නම් යදන්නේ නැහැ. කොයි හැටි හෝ වේවා නසා කියන්නේ සංහාවය අනසං කියන්නේ ඒ සංහාව නැති නිසා නිර්වාණය කියලා ඔය අනසං කියන පාඩයක් සනාථ කරනවා. මේකත් හේතු සහිතයි කියලා ඉස්සෙල්ලා අටුවාචාර්යන් වහන්සේ ප්‍රකාශ කරලා ඊළඟට ප්‍රකාශ කරනවා අනන්තං කිති පතන්ති. සමහරු මේක අනන්තං කියලා දක්වනවාය. ඊළඟට මේකටත් අර්ථ දෙනවා. ප්‍රකාශයක් දෙනවා. නිර්මාණය නිර්වාණය නිත්‍ය නිසා අර සදාකාලික අර්ථය අරගෙන ඒකේ කෙලවරක් නැහැ කියලා කෙලවරක් නැති කියන අර්ථයෙන් එතන අනන්තං කියලා කියනවාය. තවත් අර්ථයක් දෙනවා. සමහර කෙනෙක් කියනවාය අප්‍රමාණන්ති. මේක ප්‍රමාණ කරන්න බැරි නිසා අප්‍රමාණ නිසා නිවනට අනන්තං කියනවාය කියලා. අපි මේ දැක්වූ විවරණය අනුව තරමක් දුරට ඊට කිට්ටු වෙන්නේ අප්‍රමාණ කියන එකයි. මේ අප්‍රමාණ කියන වචනේ නොයෙකුත් අර්ථ ભેද තියෙනවා. ඒක පිළිබඳව ප්‍රශ්න කීපයක් ඉදිරියට ගන්න පුළුවන්. අප්‍රමාණ කියන අර්ථයට ලංවයි අපි මේ අනන්තං කියන පදේ මෙතෙන්දි තේරුවේ. අර සදාකාලික අර්ථයක්වත් නිත්‍ය අර්ථයක්වත් නොවේ. ද්වේනිශ්චිත පද අතර සාපේක්ෂක ඈඳුතු පද අතර බැඳිලා බැඳිලා නැති නිසා ඊළඟට අර සතර මහා භූතයින් වැනි ළඹයකින් මනින්න බැරි තරම් කෙලවරක් නොපෙනෙන මහා ගැඹුරක් මේ විඥානයේ තිබෙන නිසා අනන්තයි. මේ අනන්ත කියන පදයේ ඊ타මත්ම වටිනා වැදගත් සංකල්පයක් ගැඹදලා තියෙනවා. මේකට කවුදරටත් අපිට අවබෝධයක් ලබා දෙන වටිනා ගාථා ධර්මයක් අපිට හමු වෙනවා ධම්මපදයේ බුද්ධ වර්ගයේ. මේ කියන විදිහට විඥානීය ප්‍රകൃතිය කෙලෙසෙන්ට ඉස්සලා විපොත්පත්ති මනින්න බෑ කාටවත් ඒක පුදුමාකාර අනන්ත සත්‍යයක් තියෙන්නේ ඒක මනුස්සකම කියලා කියනවා එක්කෙනෙක් ගාවත් මනුස්සකම නැහැ මොනවාරි ඉල්ලන තාක්කයි මට අරදී ලැබෙන්න ඕනේ මේ දේ ලැබෙන්න ඕනේ කියලා එයා විසින් එයාගේ මනුස්සත්වය කියලා හදගෙන තියෙනවා ඉතින් අපි සල්ලි ඉල්ලනවා ලාභ සත්කාර ඉල්ලනවා සිලෝක ඉල්ලනවා ගෑණියක් ඉල්ලනවා පිටභාගේ පාස්ෙන් ඉල්ලනවා රට යන්න ඉල්ලනවා වීසා ඉල්ලනවා ඒ ඔක්කොම ඉල්ලන තාක්කල් මනුස්සකම නැහැ නමුත් මේ ඔක්කොම හිතුවත් හිතර ජීවත් වෙන්න පුළුවන්. ඒක අනන්තයි. ඒක අගාධා. නකාදති කියලා කියනවා මනින්න කියන්න බැරි දෙයක්. ඉතින් කොයි විලාකාරී පොඩි දරුවා අවුරුදු 6 වෙනකම් සතුටින් ඉන්නකොට ਉਹ ඉන්නේ අනන්තේ තමයි. උට මේ බත් කාලා අකිරි දීලා ඇඳේ ඉන්නකොට හිතාගෙන ඉන්නවා. කිසිම දෙයක අවශ්‍යතාවයක් නැහැ. අම්මා ඕනෙත් නැහැ. ඒ චිත්තක්ෂණේ දැන් අපිට ඇත්තේ නැහැ. අපිට හැම වෙලාවෙම උදේ ඉඳලා හමුදා වෙනකම් පලිය අල්ල ගන්න දාන බල්ලෙක් වගේ ඉකර ඉකර ඉකර ඉකර කියනවා. නමුත් ඒ ඔක්කොම දෙනකොට අර හිතේ තියෙන සතුටු වෙන ගතිය, එයින් සන්තෝෂ වෙන ගතිය කෙලසෙන්නේ නැහැ. නමුත් අපිට ඒක හිතේ දා ගන්න වෙලාවක් නැහැ. අර මොකද්දෝ පුංචි අඩුවක් අපට තියෙනවා. ඒ අඩුවට තමයි මේ අද මුළු ලෝකෙම පරිශන කරන්නේ. ඒ සියලුම පරිශන අනාරිය පරිශන ඒ ඔක්කොම තියෙද්දිත් මම ඉපදිච්ච මිනිස්සෙක් මට ඕන නම් මේක සතුට වෙන්න පුළුවන් කියන එක කියන අරිය පරිශන කියලා. ඒකට ඕනේ මූලික தත්ත්වේ මිනිස්සු හැම කෙනා ළඟම තියෙනවා. ඒ නිසා මේ මූල හිතේ හිතේ මූලික தත්ත්වයට යෑමට කියනවා කෙලෙසිච්ච தත්ත්වේ ඉඳලා නික්‍රේහි தත්ත්වයට යනවා. ගන්න නෝල මුලේ ඉඳලා ගන්න නුවණක ඉඳලා ගන්න විඥානේ කියන නොදන්න තැනට යනවා. ඉතින් ඒක තමයි භාවනා කරන වෙලාවට ඔක්කොමලා භාවනාව පටලවා ඉන්නවා භාවනාවෙන් මොනවද ඉල්ලන්නේ. භාවනාවේදී මේ කියන දේවල් ඔක්කොම අතහැරපුවම ප්‍රകൃතියට ගියා නිවන තමයි. දැන් අනන්ත තත්ත්වය තමයි තියෙන්නේ. ඊළඟට අනන්ත තත්ත්වයට වැඩිය අන්ත තත්ත්ව. අන්ත කියලා කියන්නේ මේ ඉදම ලෝකයේ විස්තර කරගන්න තියෙන. මගේ ටික මට වෙන් කරලා දෙන්න. මගේ අක්කරේ. මගේ පර්චස් එක. ඒකට මම අන්ත වෙනවා. ඒකට පර්චස් එකට හත්න ගැටක් අන්තයි. මුදු සීමාවෙන් කරලා දෙන්න මට. බල්ලෙක් වුණත් උගේ වෛක්‍යයක් වෙන් කරගන්නවා. වෙන් කරගත්ත විඳ වුණා අන්තයි. ඌට එහා පැත්තට කියනවා අනිබ්බල් ඇවිල්ලා ආවම. ඉතින් අපිත් මේ මුළු ලෝකෙතම අයිතිවාසිකම් වල බාගෙන ඉපදිච්ච මිනිස්සු සත්‍යය අපි දේශයක් පදාගෙන ආගමක් පදාගෙන සිංහල බුද්ධහන් පදාගෙන මේක මැරෙන්න හදන කී පුදුම වෙහෙසක ඉන්නේ. ඒ වගේම තව කෙනෙක් මේකට අත තිබ්බොත් හෝ වෙනම දේශයක් හදන්න කිව්වොත් අපිට මේකට අත තිබ්බොත් වෛරක්කාරී වෙනවා. තව කෙනෙක් ඒ දේශයට අල්ලන්නේ කිව්වොත් ආය ආ ස්වදේශීය මේ සටනක් කරන කෙනෙක් කියලා ඒ අර අර හිතේ ප්‍රකෘතිය නැති කරන්න කරන මේ සෑම ජාවාරමක්ම හැම ප්‍රයත්යක්ම මනසෙහිත කෙලසන තියෙනවා. එතකොට මේ කෙලසීමත් විශ්ව කරන හිත අන්තවත් භාවයට පත් වෙනවා. අනන්ත අපමාන කියන එක අපමාන කියන එක පෙන්වන්නත් බෑ. ඔය බ්‍රහ්ම ලෝක තුන විස්තර කරනකොට පරිත්ත අපමාන පරිත්තාව අපමානාබත් ආභසනවා. ඒ අප්‍රමාණ කියලා කියන්නේ පරිත්තට වැඩිය ලොකු එකක් මිස අප්‍රමාණයට එහා තව එකක් තියෙනවා. දීවි ඒ බ්‍රහ්ම ලෝක ගැන කතා කරනකොට මේ ඒ දෙකලක් සඳහන් වෙනවා පරිත්ත පරිත්ත පරිත්ත පරිත්ත සුභ පන්නා පරිත්ත සුභ අප්‍රමාණ සුභ පරිත්තාබ ආවස්තර ඒ දේව පළවෙනි දේව ලෝමට්ටම් තුනේම අප්‍රමාණ කියලා කියන්නේ පරිත්ත කියන එකට වැඩි ලොකු එකක්. මොකද එහාට ගිහින් තව එකක් තියෙනවා. ඉතින් එහා තියෙනවා අප්‍රමාණ සුභ සුභ කින්නක. ආදි දිවි ලෝකෙදී අප්‍රමාණ කියන වචනය අපේ පාවිච්චි වෙන ඉදින්දා ව්‍යවහාරික වෙනස් කරලා සඳකනාලේ හම්ද විශ්ව කරලා තියෙනවා මේ දීප්‍රක්ම ලෝක ගැන සඳහන් කරනකොට. ප්‍රක්ම විහාර ගැන සඳහන් කරනකොට නිසා අප්‍රමාණ කියලා කියන්නේ අනන්ත කියන පදයට නෑදෑකමක් දක්වවට ඒ ඒ ගැඩි මොනක් තියෙනවා ඉතින් ඒ නිසා මේ පදානෝමය කරන විග්‍රහයේදී අපි යම් තැනකට ගෙනියනවා. ඒ වගේම අපි වළක් කරනවා. අපේ චින්තනයේ ඒක ඒ අරම වළක් කරනවා. ඒ වැළක්කන බව දැකගත්තා නම් අපි යම් තැනකට ඉතිහියක් වැඩිය විචක්ෂණ බුද්ධිය දිනු කරනවත් ඒකේම අපි කොටු කරනවා කියලා දන්නවනම් අපිට තේිනවා මේ විදිහට තර්ක කරලා අපිට මේ නිවනට යන්න බෑ. හැබැයි නිවන ගැන පොඩි අදහසක් ඇති කරගන්න පුළුවන් අපි මේ දැනට යන ක්‍රමේදී අපි යන්නේ තාම මගේ කුච්චිය කඩා ගන්න අදහසින් නිවන් ලබන්න මට පළවෙනි ධ්‍යාන ගන්න ලබන්න ධ්‍යාන ලබා ගන්න මම දෙවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යාන වැඩි හොඳයි ආදි වශයෙන් මේ තියෙන හැම දෙයකින්ම හිත අන්තවත් භාවයකටපත් කරනවා කොටු කරනවා මේ කොටු කරන නිසා මේ ඥානය මේ සුතමේ ඥානය භාවනාමය ඥානෙ සමහරට බාධාවක් කරනවා නමුත් ඒව දන්නවනම් මේක සුතමේ ඥානේ දැනගෙන හිටපන්. අද භාවනාවට යනකොට අමහර විට පටන් ගන්නෙම අනන්තයෙන්. එතකොට කියනවා භාවනා පටන් ගන්නවත් නැහැ කියලා. අනන්තයෙන් පටන් ගන්නවා නම් භාවනාදී ආස්වාද ප්‍රසවාස දෙන්නේ නැහැ. කයක් පේන්නේ නැහැ. ඉන්නවා කියලා තේරෙනවා. ඉ කියා ගන්න බෑ. ඉන්න බව දන්නවා. දැන් අරකට සාපේක්ෂව මේක නිදර්ශනය කරන අරක නිමිත්ත කරගෙන නෙවෙයි ඉන්න බව කියන්නේ. ඉතින් ඒ බවටපත් උනොත් එහෙම ගෝලෙක් ඇවිල්ලා ඉස්සනම් වාඩි වෙලා භාවනා කරනකොට ගුරුනාථට කිව්වොත් එහෙම මම ඇස් එක වහගෙන බලනකොට පේන්නේ නැහැ මොනවාක්වත් කියලා කුටුවට සතුට වෙන්නේ නැහැ. යකින මොනවා හරි බලපන්. විකාශය ප්‍රසදේ බලපන්. එහෙනම් බිම්මි හැකිලි බලපන්. එතන ඉඳගෙන ඉන්න එක බලපන්. එහෙනම් නැගිලා ඇවිල්ලා ගිහින් අඩු ගන්න පය පොළේ තියෙන එක බලපන්. කියලා කොහොම හරි අන අනන්ත தত্ত্বය අපි අන්තිකට දානවා පටන් ගැනීමේ අරමුණක් දීමේ අදහසින්. ඒකනේ ඒක නිෂ්ප්‍රභ කිරීමෙන් තමයි නිවනට යන්නේ. සමහරව පටන් ගන්නකොටම නිෂ්ප්‍රභයි. එවැනි කතාවක් තමයි ওই Hindu ආගමේ තියෙන්නේ. මේ බුද්ධ ඥානංශෝ පෙන්නන தත්වෙට අනන්ත தත්වෙට ගියත් දුක්ඛිත අනිත්‍ය தත්ත්වේ තේරුම් ගත්තත් ඒ තේරුම් ගන්න එකත් ඊට උඩින් තියෙනවා. ඒක නිට්ටයයි. දුක තේරුම් ගන්න එක සුභයි. ඒක ආත්මයි. ඒක සත්‍චිත්තානන්ද. බුදුහමද වැරදි නෑ අපි ඉන්නේ ඊට උඩින්. හැබැයි භාවනා කරලා නෙමෙයි. තර්කේ. අද ලංකාවේ ඇතිලා තියෙන භාවනා ක්‍රම සියල්ලම මේ භාවනා කරලා ඉතින්නේ නැහැ. උදේ ඉඳලම කියනවා අපි අපි මොකුත් නැහනේ. ඉතින් දැනගමත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි ඊටත් උඩින් අපි ඉන්නේ. ඒක මූල ධර්මානුකූල බැලුවොත් තර්කෙ බැලුවොත් ඒක කියන්න පුළුවන් ඒක. නමුත් මේ ප්‍රතිපදාවකින් ජී කෙනෙක් නෙවෙයි. ඉතින් ඒක මේ දලයන් තුමාට ඒකට හැම වෙලාවෙම තර්කෙන කතා නේ. ඒකට කියනවා මේ සත්තු ගහට කොට වැලු ගෙඩි කන. ගහ දිගේ කඳ දිගේ නැගලා ගිහිල්ලා අතුල්ල දින කන්න. කුරුල්ල උඩින් ඇවිල්ලා කනවනේ. ඉතින් කියනලු අපි කුරුල්ලෝ කියනවලු අපි ඕගොල්ලෝ වගේ මේ පයින් ඇවිල්ලා කරන වැඩ නෙමෙයි අපි ගෙලින්ම ගිහිල්ලා ගහට බහලා ඉරිය කාලය යනවා ඒ නිසා අපිට ඔය ප්‍රතිපදාව ඕනේ නෑ කියන්නේ. ඉතින් දලනතුමා කියනවා ඒක ඒ ඒක ලියන තර්කේ. පටන් ගන්නකොට මම අනන්තයි. මම අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න ලද නිට්ටය සුඛ සුභාත්ම ඉන්නේ නැත්නම් සත්‍චිත් ආනන්දේ ඉන්නේ කියලා කෙනෙකුට ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ තර්කයෙන් විතරයි. නමුත් ප්‍රතිපදාකින් නෙවෙයි කියලා තියෙන්නේ ඒ කුරුල්ලා ඉගිලීමේ ශක්තිය ලබාගත්තේ පොළවෙන් තමයි කියලා තියෙනවා. කස්කොලන් වලින් බලන්න. දැන් ඉතින් උඩින් ගිහිල්ලා ආවට ඒකට ශක්තිය ලබාගන්නේ අනික් කට්ටිය වගේ තමයි. ඉතින් ඒක නිසා මේ චක්‍රයේ මේ වාද චක්‍රය එහෙම නැත්නම් වචන පාවිච්චි කරන චක්‍රයේ ওই වචන පාවිච්චි කරන එකකින් කවදාකවත් අපි කෙනෙක් බොරු කරන්න ඔක්ක මේ ඔප්පු කරලා පෙන්නන්න ඔක්ක බෑ. අපිට කියත හැකි ওই ප්‍රතිපදාවකට සාන්තියක් ලැබිලා තියෙනවා නම් තිබුණට වැඩිය කෙලෙස් හරුපත්යක් ලැබෙනවා නම් මේක හොඳයි. මේ යන්නේ ගොඩක් වෙලාට චින්තාමේ වශයෙන් ගැළපීමක මේ ගැළපීම අතින් බලනකොට ඔය අනන්ත தත්ත්වයේ තේරුම් ගන්න ඊටත් වැඩි එහා එකක් තියෙන්න ඕනේ මේක තියෙනවා එකක් තියෙනවයි ඒ තමයි ප්‍රශ්න ඊට පස්සේ ඉවරයි අර මේකේ වාද තර්ක ඉවරයි නමුත් බුදුසසුන කියනවා දැන් ඔය මේ වාදපතේ ඉක්මවලා ගිහිල්ලා කොයින් එහාට ප්‍රශ්න කරනවා නම් එයා මේ නිවනින් ලැබිච්ච සපත ලැබලා නෙවෙයි වාදේදී කියන කෙනෙක් විතරයි කියලා ධම්මදිනාවත් හදු ගානේ තියෙනවා විසාක උපාසකතුමාට ওই වාදපති ඉක්මයි කියලා. ඥාන විමුක්තිය කුමක් සඳහාද කියලා. සුරිගින උපාසකම ප්‍රශ්නපත්‍රයේ වාදපති ඉක්මෝලා ඉන්නේ විමුක්තිය විමුක්තිය නිර්මුලයි එකක්. ඕක මොකටද කියලා අහන්න දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා මේක මේටි ගියොත් අපිට තිබුණු தත්ත්වෙට පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි තැනකට යොමු කරයි කියලා කියන්න බෑ. තමන් දැනගන්න ඕනේ සාපේක්ෂව ඉදිරියට යන්න පුළුවන් තත්ත්වයක්. ඒක නිසා මේකට වගේ වාද ක්‍රමයක් යනකොට මම හරි ආසයි. මම හරි කැමැතියි මේ කවට හරි පුළුවන් නම් මේ අද්වෛත වේදාන්තේ පොඩ්ඩක් අදාරලා මේ අද්වෛත කට්ටිය මෙතෙන් ගිහිල්ලා මේකම පිනුමක් ගහලා තියෙන හැටි දැක්කොත් වෙනේවි කිසිම භාවනාවක් නැතුව තර්කයෙන් මෙතෙන් ගිහිල්ලා මේක නිෂ්ප්‍රභ කරනවා. විශ්වක වරකට පස්සේ මේ මිනිස්සු සීල සමාධි ප්‍රඥාවක් වැඩි යගේ කරන්නේත් නැහැ. ඒක කියනවා සීල සමාධි ප්‍රඥා යගේ කරන බුදුහාමුදුරු හොඳයි. අපි හොඳයි. අපි ඊටත් උඩින් ඉන්නේ. ඉතින් අද ඒක වාදයට යන්නම් ඇවිල්ලා තියෙනවා. මේ දේශනාවලියත් යම් යම් තැන්වල ඥානන්ද සංසේක ස්පර්ශ කරනවා. කොහොමද මේ ඉන්දියාවේ බුද්ධ ධර්ම නැති වුනේ? ඉන්දියාවේ බුද්ධ ධර්ම නැති වුනේ ওই විදිහට මේ ශංකරාචාර්යතුමා ඔය හදින් එහාට ගියා තර්කේ. තර්කේ නෙමෙයි ඔය ටික නෙමෙයි අපි දන්නවනේ ඔය නිවන් දකින්න සතවන්ට ඕම මොනක්වත් කරන්න ඕනේ නෑනේ. ඔය ටික තියෙනවා කියලා භාවනා කරන වැඩ පිළිවෙල නිකම්ම දුර වේලා ගියා. බුද්ධ ආගමත් අයින් වුණා. අයින් වෙන නැවතත් තමයි බුදුහාම කියලා අපි කියපු එකමයි අපේ වාදේ ඊටත් එහා. ඒ ඉතින් මං බැලුව පුළුවන්ද කියලා බලන්න වෙනවා ඩයලොග් එකක්. එහෙම නැත්නම් මේ දෙබසක් ඇතිකරන්න මේ සංකරාචාර්ය වාදේ දන්න, ඉලිගත කරන කෙනෙකුත් අපි වාගේ පිරිසකුත් එකතු වෙලා සාකච්ඡාව කරනකොට ඒගොල්ලෝ කියනවා මේක සාකච්ඡා කරලා බේරන බෑ කියලා. ඒ ඒ අර කොච්චරද මේකේ තියෙන අදාළවත් දැක්කොත් අද භාවනා උගන්වන බොහෝ ගුරුවරු නොදැනුවත් ආවඩන්නේ සංකරාචාර්යයට. උජාවක ඉස්කෝලා. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලන් කිව්වොත් ඔයාගේ වාදේ හරි, තර්කය හරි නමුත් ඔයාට ඉස්සෙල්ලා ඕක නගලා සංක්‍රාචාර්ය බුද්ධ ආගම බුද්ධාංකාරික වශයෙන් සමාජයේ පිණිත් හිනවා. බුද්ධාගම මකලා දැම්මා. ඒ නිසා මේ වැඩි නටන කට්ටිය දැන් ආවඩන්නේ බුද්ධ ආගමට නෙමෙයි. සාපේක්ෂතාවාදයට නෙමෙයි තර්කයෙන් ඒකට ගිහිල්ලා මම ඊටත් උඩින් ඉන්නේ කියලා කියන. ඉතින් අර මෝඩ මිනිස්සු ඒකට වදින ගතියක් තියෙනවා. ඒකට මෙයා අඳින ගතියක් එනවා. නමුත් මේ අඳින ගතිය සංසාරේ කාලේ කාලයෙන් කාලයට මතුවෙන දෙයක්. වරින් වර වරින් කර මේ සංකරාචාර්ය වතේ මතේ මතුවෙනවා. වරින් වර වරින් වර බුද්ධ ආගම මතේ මතුවෙනවා. ඉතින් මේ දෙක මතුවෙනකොට මේ එකට එකක් හොඳයි වගේ පේන්න තියෙනවා. ඒ පේන්න තිබුණාට අද ලාංකික බෞද්ධය තුළ මේ ඉතිහාස වෙන කැරකෙන චක්‍රවල එක තැනක අපි අද ඉන්නේ ඒ සංකරාචාර්ය මතයට ආයසර බුද්ධ ආගමට තැනක් එනවා වගේ කතාවක් 80 දශකෙ තිබුණා. 70 දශකෙ තිබුණා දැන් ආයෙත් ඒක ගියා. දැන් ආයතන සංකලාචාර්ය මත ඇවිල්ලා බෞද්ධයෝ Hindu ක්‍රම ටික තමයි කරන්නේ. ආවඩායි බෝන් කියන්නේ Hindu ක්‍රම වලට. ඉතින් හැම බෞද්ධෙක්ම කරන හැම ක්‍රියාවකම සුත්‍රඥානසේ පස්සට යනවා සංකලාචාර්ය ඉස්සරහට. ඉතින් ඒක හරි තර්කයට හරි දිදුලනවා. ඉතින් මේක දිහා හොඳට බලන්න මේ මේ නටන ගායකයන්ගේ දෝෂයක් නෙමෙයි. කාලේ හැටි. මේ විදිහට කරගෙනම තාම්බුරා දෙතුන් දෙක් විතර මේ ඒ අරකට මම ඇත්තටම මේක හෙව්ව නිසා මේකට මේ නාගාර්ජුන පාදයේ මොකද දීප උත්තරේ කියලා. එයා මේක ප්‍රශ්නව අරගෙන තියෙනවා. අරගෙන ඉවරලා පෙන්නලා දෙනවා මෙන්න මේ විදිහට මේ ඒක ඇවිල්ලා තියෙන ශංකරාචාර්යගේ පස්සේ ආපු එක. ඉස්සර කරලා දැන් ඊට පස්සේ නාගාර්ජුනගේ තර්ක ක්‍රමය බොහෝම දක්ෂව ගියා. ඥානන්ද සාංශේ සමහර අය කියනවා නාගාර්ජුනගේ පුනරුත්පත්තියක් කියලා. ඒ තරම්ම ඒක දක්ෂ නමුත් දැන් නාගාර්ජුනත් ප්‍රතික්ෂේප වෙගෙන යනවා. ආයසරයක් සංකරාචාර්ය මතයක් ගෙනල්ලා නාගාර්ජුන කියලා කියන්නේ නැති දෙයක් කතා කරන කෙනෙක් තියෙන දේ ප්‍රතික්ෂේප කරන කෙනෙක් මොනම දෙයක්වත් අලුතෙන් ඇති කරපු දෙයක් නෙවෙයි කියලා. ඒක නාගාර්ජුන පාද පිළිගන්නේ. ඒක නිසා අපි එහෙම නෙවෙයි. අපි ළඟ යමක් තියෙනවා. ඔය නෑ දෑ කතාවල් අපි ළඟ නෑ. දුක්ඛ අනිච්ච දුක්ඛ අනත්ත නෑ. ඔය සත්‍චිත්තානන්ද අපි ආතල් එකේ ඉන්නේ. බුදුහාමට උඩින් ඉන්නේ. ඒ නිසා භාවනා ගමන මොකක්වත් ඕනේ නෑ. බලන්න ඉතින් භාවනා කෙරුවට පස්සේ ඊටත් වැඩි එහා නැතරගෙන අපි ඉන්නේ. ආවඩායි ගොන් කියන්නේ ආයසරයක් සංකරාචාර්ය මගේ මතේ. ඉතින් මේක අපිට විරුද්ධව සාකච්ඡා කරන්න මේක හොඳ මේ නිවනේ නියම දේශනාව හොඳ කාලීන ත්‍රිපසක් ඇති කරලා තියෙනවා. ඒ මං කියන තැනට නෙමෙයි යොමු කරලා තියෙන්නේ. දැන් අපි ඉන්නේ ඥානදාසයෙන් ඉගෙනතර වශයෙන් අපිට තව එහාට යන්න පුළුවන්. මොකද මේ ශාන්ති පදනම හදලා දුන්න නිසා අපිට අයියා වගේ කතා කරතයි. මේ ශාන්ති මේ ටික කතා නොකරනද බෞද්ධයවත් දන්නේ නැහැ. මෙහෙම මෙහෙම දේශනා බුද්ධ ධර්මයේ තියෙනවයි කියලාවත් දන්නේ නැහැ. අර්ථකථන දියලත් නැහැ. මොකද හේතුව මේ කට්ටියට මේ සීල සමාධිය කරගන්නත් වෙලාවමදි. සමාජයේදී ඔළුව ක්‍රේල් වෙලා පිස්සු කෙරෙනවා. ඉතින් ඥාට ගිහිල්ලා මේ වැදගත් ප්‍රශ්නයක් තියෙනවා බේරගන්න ඇතුළත් බේරෙන්න ඕන මේක පිටත් බේරන්න ඕන කියන එක ඒක ඇත්තට බුද්ධ කෘත්‍යයක්. අපි කරන්න හදන්නේ අර අසන්න නෙළුවට පස්සේ කරල් අහුලන එක. කරල් අහුලනවා කියන එක දන්නවද? ආඩුකුලේ මිනිස්සුන්ට දෙන්නේ නැහැ ගොවිතැන්පත් කරන්නේ. උන් ගුවන් කපුවට පස්සේ වට කට කටවට පෙට්ටියක් ගන්න ගිහිල්ලා හැලෙන කරල් ලබනවා. ඌ මඩ ගාගන්නේ නැහැ. ඒ ගොවියට තහනම් එක ගන්න. ගොවියක තියලා ගොවිතැන් කරන්න ඕනේ. මොකද මේ ආඩුකුලේ මිනිස්සු ඇවිල්ලා කරල් ලබනවා. ඉතින් අපිත් ඔය අඩුකුලේ කට්ටිය අර ගොල්ල කුතෙන් කර කර ආසන් නෙලාගත්තට පස්සේ අපි කරලා ලහුලනේ කරන්නේ. ඒක නිසා මට මට මම මේ මතු කරන්න හදන්නේ අද මේ විශාල තීක්ෂණව කතා කරන කර්මස්ථානාචාර්යවරු දන්නවනම් කොහොම යුගයක් කලිමුත් තිබ්බා ඒ යුගයේ ප්‍රතිබිම්බයේ උනේ නාමයේ සංකරාචාර්ය උගලු නොදන්න නැතන්නේ සංකරාචාර්ය මතේ කියලා කියන්න පුළුවන් නම් පිළිගන්න එකක් නැහැ ඒකට සාක්ෂි තමයි ඔය ඒකට සාක්ෂි තුන් හතර පොලක තියෙනවා මූල මධ්‍යම කාරිකාවේ තියෙනවා කටුකුරු දේශාංශේ පුළුවන් තරම් පෙන්වන්න උත්සාහ කරනවා නමුත් ඒකට පුදුම විදිහට බෞද්ධය විරුද්ධයි බෞද්ධය හරිය කැමැති අර සංකරණ පිළිස එකක් සංකර මතේ නෑ සංකර වෙලා කක්ක කරගන්න මතේ අනිත් එක සංකර මතේ ඔය නායකවරු ඔක්කොමද කාලා තියෙන්නේ මට පේන්නේ සංකරාචාර්ය මතේ නිකම් බෞද්ධයෝ ඒගොල්ලෝ අනිකයට වැඩි උසස්නේ ඒක පිටිපස්සෙන් අනුගමනය කරගෙන යන ගතියක් තියෙන්නේ ඒක නිසා ඒක හරි අමාරුයි ජන විඥානයේ කියන ප්‍රශ්න විසඳන්න හෝ මා තුල මම ඒක පටලවාගෙන තියෙන හැටි විස්තර කරන්න ගියාම ඔය අනන්ත කියන පදේ විස්තරට හඳුනන පබව ප්‍රබස්සර කියන එක නැත්නම් නිර්වාණ කියනකට ගන්න වාණ කියන පදය නැත්නම් මේ අනත්ත කියන එකේ නැත කියන පදය මෙවට අය ඥානන් සංස්කෘත පද දීගෙන නැත නෙවෙයි නැති වෙන්න ඕනේ. වාහන කියන පදයන් නිවනට මා තණ්හාට යොදන්නේ ආදි වශයෙන් ප්‍රකාශ කරනවා. ඒ නිසා මේක හොඳ වේදිකාවක් සකස් කරලා දෙනවා. මේ අපි මේ කොච්චර භාවනා කරත් මේ දෘෂ්ටියේ තියෙන මේ මේ චපල භාවය ඍජු කරගන්න අදහසින් අපි මේ විවෘතව බැලුවේ නැත්නම් අපි අර දන්න දේම තහවුරු කරන්න යන මෙත්ත හින ගතියකට එනවා. ඒක ගොඩක් කරාට ඉන්නේ සද්ධා චරිතයට නෙවෙයි ප්‍රඥා චරිතයට. ඉතින් අද ඇත්තටම ලංකාවේ බුද්ධ ආගමේ කඩුව අරගෙන ඉන්නේ ප්‍රඥා චරිතය. සද්ධා චරිතය දැන් යටපත් වෙගෙන යනවා. මොකද අරගොල්ල පෙන්වන්න හදනවා සද්ධාහට වැඩිය ප්‍රඥා හොඳයි කියලා. නමුත් ඒගොල්ල ආවට ආයිබෝම් කරන්නේ මේ සංක්‍රමණයට කියලා දැනගත්තාම පේනවා කාට ගියත් බබා අහුවෙලා තියෙන කා කොයි අතට බබා අරගෙන ගියත් තාත්තා හොඳ නැහැ ඒක බාප්පා ළඟට බලයන් කියන බාපත් කොනිතරණියම්මේ කියලා පොඩි එකා කියනවා. පොඩි කාට සාන්තියක් නැහැ. ඒ නිසා අපි මධ්‍යස්ථව පුළුවන් තරම් සාකච්ඡාව ගෙන්නු කියලා මම ඉල්ලා හිටනවා අපි ඉදිරි පාඩේකට අනුකම්ප දෙන්න. නස්සජාලිනී විසක්තිකා සංහා නත්ති කුහින්ති නේතවේ. සම්බුද්ධං අනන්ත ගෝචරං අපදං කේන පදේන නෙසුත. මේ ගාථාව පරිවර්තනය කරන්න කලින් මේකේ තියෙන වචන කීපයක් ගැන පළමුවෙන්ම සඳහන් කරන්න වෙනවා. යස්සජාලිනී විසක්තිකා. ජාලිනී කියලා වචනයක් යොදනවා. සංහාවට නමක් හැටියට. සංහාවට හොඳක් හුඟක් නම් යොදලා තියෙනවා. ජාලිනී කියලා කියන්නේ දලක් ඇති දැනස්තිය. අපිට කියන්න පුළුවන් දැල්කාරී කියලා. විසත්තිකා කියලා කියන්නේ කලවන සුළු කියන එක. සංහාවේ තවත් කෘත්‍යයක් තමයි ලෝක සත්‍යය ඒ ඒ කාම වස්තුන්හි අලවන එක. එතකොට සංහාවට පද දෙකක් මෙතන යොදලා තියෙනවා. ජාලිනී විසත්තිකා. යස්ස ජාලිනී විසත්තිකා සංහා නත්ති කුහිංචි නේතරේ. සම්බුද්ධං අනන්ත ගෝචරං අපදං කේන පදේන නෙස්සත යම් කිසිවෙක් යම් කිසි තැනක් කරා ගෙන යාමට සමත් අලවන සුළු ස්වභාවය ඇති සංහා නැමැති දල්කාරය යමෙකුට නොවන්නේද යම් විමුක්ත පුද්ගලයෙකුට නොවන්නේද ඒකයි දැන් සාමාන්‍ය අදහස කලකල ගත්තොත් යස්ස ජාන්නේ විසක්තිකා සංහා නැති කොහෙන්ති මේතවේ මෙතන බුදුරජාණන් වහන්සේ පිළිමදවයි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ හිත බුදුරජාණන් වහන්සේගේ සිත කොහේවත් ඇදගෙන යන්න තමත් අර අලවන සුළු ස්වභාවය ඇති සංහා නැති දල්කා දල්කාරය සංහාවට තියෙන දල තමයි නාම රූප දල. ඒ නාම රූප දලත් අරගෙනයි ගොදුරු සයන්නේ. මේ ගොදුරු අල්ලන්න යන්නේ සංහාව. මේ දල් මේ දල්කාරය නැත්තේද? සංබුද්ධං අනන්ත ගෝචරං අපදං කේන පදේන නිසත. අනන්ත ගෝචර වූ ඒ බුදුරජාණන් වහන්සේට අපදං මාර්ගයක් නැහැ. ඒ කියන්නේ ගිය මාර්ගයක් හොයාගන්න බෑ. පස්සෙන් ගිහිල්ලා එපාය දැලක් දාලා අල්ලගන්න. එහෙම මාර්ගයක් පේන්නේ නැහැ. අපදන් තේන පදේන නැත්තත. කවරනම් මාර්ගයකින් අරගෙන යන්නේද? සංහාවට කරගන්න දෙයක් නැති වෙනවයි කියන එකයි කියන්න තියෙන්නේ. පසුපසින් එළවගෙන යන්න මාර්ගයකුත් නැහැ. අල්ලගන්න ක්‍රමයකුත් නැහැ. අනන්ත ගෝචරම්. මේ කියන්නේ කෙලවරක් නොපෙනෙන ගොදුරු බිමක්. අනන්ත ගෝචරම් කියලා කියන්නේ කෙලවරක් නොපෙනෙන ගොදුරු බිමක්. දැන් සාමාන්‍යයෙන් නෙත් එහෙම අල්ල ගන්න ඕනේ නම් එළවගෙන ගිහිල්ලා අන්තිමට ඒ ගොදුරු බිම කෙලවර දිවත් අල්ල ගන්නවා. නමුත් බුදු පියාණන් වහන්සේගේ සිත පිළිමඩව බලනකොට ඒ විදිහේ සොයලා දැලින් අල්ල ගන්න පුළුවන් කෙලවරක් පේන්නේ නැහැ. මේ ගාථාවේ අර්ථය සමහර ධම්මපද විවරණ ආදිය දක්වනකොට මේ කාලේ අනන්ත කියන එකේ මතුපිට අර්ථයයි අරගෙන තියෙන්නේ. එතන අනන්ත ගෝසරන් කියන එක බුදුරජාණන් වහන්සේ පිළිබඳව යෙදීම ගැන සමහර අර්ථ විවරණ කාර්යයන් දක්වන්නේ කෙලවරක් නැති දෑ අරමුණු කරගෙන සිටින නිසා ඒක අනන්ත ගෝචරයි කියලා. බුදුරජාණන් වහන්සේ කෙලවරක් නැති දෑ දද්දව සම්බන්්‍යත ඥානය ගැන හිතාගෙනයි ඒ කියන්නේ. බුදුරජාණන් වහන්සේට හැම එකක්ම පෙනෙන නිසා කෙලවරක් නැති අරමුණු තිබෙන නිසා අනන්ත ගෝචරලු. ඒ අර්ථයෙන් නොවේ අපි ගන්නේ මෙතන. අනන්ත වෙන්නේ ඇත්ත වශයෙන්ම අරමුණක් නැති නිසාමයි. අරමුණක් තිබුණනම් අල්ලගන්න පුළුවන්. අරමුණක් නැති බවමයි මෙතන කියන්නේ. මේකදී මේකදී අපිට කමඨාන් සුද්ධ කරනකොට හොඳට අහගෙන ඉන්න. අහගෙන ඉඳලා ඇහිද මන් දන්නේ. භාවනා කරගෙන කරගෙන යනකොට අපි අරමුණක් අල්ලනවා ආනාපාන හැරි මොකක් හරි අල්ලන එක ජීවෙන කම්ම යනවා. ජීවෙන කම්ම ආනාපානට කෙලවරක් තියෙනවා. ආශ්වාසික කෙලවර තියෙනවා ප්‍රශ්වාසික කෙලවර තියෙනවා. නමුත් මේ ආනාපාන සංසිජීවන යනකොට මේ කෙලවර පිළිබඳ අදහස නැති වෙනවා. ආශ්වාස ප්‍රශ්වාසයට මුදු වෙනවා. ප්‍රසවාසයේ ආනස්වාසයේ මොහොත වෙනවා. ඒකට අන්තිමට ගියාට පස්සේ ආශපසර නැති වෙනවා. ඒකෝට අරමුණක් නැති තත්ත්වය. ඉතින් මේක වෙන්න ඇති නිවන කියලා බුදුසසුන ඔය මෙතෙන් මේ කතාවෙන් කියන්න දැන් ඥානදාන. නමුත් ඒක නෙවෙයි ඒක අකිංචන අකිංචඥායතරත් ඒක වෙනවා. ඊට පස්සේ දැන් මේ අනන්ත தත්වක ඉඳලා අපි කියන වචනේ පාවිච්චි කරමුකෝ මොනවාක් නැතනද ආය අරමුණ මතුවෙන්න පටන් අරගන්නවා ඒ අරමුණ මතුවීම සතිය නැති නිසා සමාධිය නැති නිසා නෙවෙයි ඒ පටිච්චසම්පාදේ වෙන දෙයක් ඒකෝත් දැන් අර අනන්තය කියලා කියන්නේ අරමුණු දිගත්තේ කියලා කියනවා නම් සමහරවිට මේ අන්තිම වාක්‍ය කියන දෙක නිවන වගේ කියනවා නම් එතනින්ද දැන් මේ නිවන නැති කරන අය සද්දයක් ඇහෙනවා. ආයෙ හිතවිල්ලක් එනවා. ආයෙ ආනප. එතකොට යාට ඉන්න සද්දෙට හිතවිල්ලට ද්වේෂයක් තියෙනවා. ද්වේෂය ඇතිවීම නිසා තා හිත ගන්න අපරාධේ අර මේ තිබුණු විවේකේ නැති උනා කියලා. ඉතින් ඒ නිසා එයා රූපෙට කැමති වෙනවා රූපෙට අකමැති වෙනවා. ඊට පස්සේ මේ එන සද්ද මේ එන වේදනා මේ එන හිතවිල්ලත් හැබැයි සාධන හිතින් බැලුවොත් වැඩි වෙලා ඉන්න තු යනවා. ගියාම ආයෙත් යන්නේ විවේක ස්ථානට. හැබැයි විවේක ස්ථාන ගියාම ආයෙ ආරාධනාතරෝ ආයෙ අරමුණ වෙනවා. ඒකෝද මේකෙදි අරමුණ නැත්තත්වේ නිවන කියනවා නම් අරමුණ නැත්තත්වේ කියලා කියන්නේ කෙලසීමක් කියනවා. දැන් යාලි චෝදනාවක් කියනවා එයා අරූපයට කැමති රූපයට කැමති නැහැ කියලා. ඉතින් මේක මම හිතන්නේ ආනන්ද සප්පාය සූත්‍රයේ එක තැනකදී මේ ආනන්ද සාංශ කියන එකට සාපේක්ෂව බුදුජානන්සේ වචනයක් දේශනාවක් කරනවා ඒකං සන්තං ඒකං කණීකං යද්දං උපේක්ඛා කියලා. අර මොනක්වත් නොදන්න තත්ත්වේ ඉඳලා ආය අරමුණක් ආවයි කියලා හිතමු. සබ්දයක් වේදනාවක් හිතවිල්ල ආපු ගමන් එයාට තේනවා දැන් අන්තවත්තක් කියලා. දැන් මේ සබ්දේ මුලමදාග තියෙනවා. මං හිතේ නොදන්න තත්ත්වේ මුලමදාග නැහැ. ඒ නිසා මට නැවතත් අර උපේක්ෂා සහිත වූ සාන්ත ප්‍රණීත නොදන්නවත් තත්ත්වයට යන්න හොඳයි කියලා කිව්වොත් මෙයා බලන්නේ මොකද්ද? මට ඇතිවෙච්ච අරමුණේ ගෙවෙන තැන. ඇති වෙන සද්දේ ගෙවෙන තැන. ආශ්‍රත් ප්‍රසස්සේ ගෙවෙන තැන. ඊට පස්සේ ගෙවුනට පස්සේ ඇති වෙන්නේ අනන්ත තත්ත්වනේ. හිතන්න අනන්ත තත්ත්වයේ ගෙවෙන තැනක් බලන්න සාදර වුණොත් අන්දනේ මං කිව්වේ මේ අල්ලන්න පුළුවන් කියලා. මොකද්ද මේ අනන්ත தත්ත්වයේ ඉවර වෙන තැන? ආපහු අන්ත தත්ත්වයක් ආයෙත් අරමුණක්. ඒකට අනන්තයට කැමති වෙන්න වගේම අන්තරත් කැමති වුණා නම් මෙයා කිසි දෙයකින් සැලෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. අනන්තයේ නිමාව බලන්න ආරමුණක් ආවොත් අන්තවත් අරමුණ ඒකෙත් නිමාව බයනකට කියන නිරෝධාන ප්‍රශ්නාව කියන්නේ. අන්තිත් නිමාව දකින්න අරමුණෙත් නිමාව දකින්න එතකොට එයා භංගයේ පැත්ත විතරයි දකින්නේ. එයා දන්නවා මට ලැබෙන මේ අන්තවත් තත්ත්වයක් ඉවර වෙනවා වෙලාවක අනන්තවත් තත්ත්වයක් ඉවරන වෙලාවක මම මේ හැමාරේ බැලුවොත් හිස්තනෙත් හමාරේ. අරමුණෙත් හමාරේ. අය කොක්කවදින්න තාක් වෙනවනේ. එතකොට හිස්තනේ හමාරේ නිවර කියන්න බෑනේ. හිස්තනේ නිවර කියන්න බෑනේ. මම දන්නේ මේක දෙපසට ගලපෙනවද කියලා. මම කියන දේ වැට දිගේ යනවද කියලා වැට හෙනවද කියලා. මොකද කියන්නේ ගියෝ මොකද කියන්නේ තේරෙනවද මේ කියන දේ නැත්නම් බුද්ධිද? ඉතින් එතෙන්ට එහෙම වගේ විස්තර කරන තැනක් සූත්‍ර පිටකේ හොයාගන්න හරිම අමාරුයි. නිරෝධානුපස්සන විස්තර කරලා දුන්නා කියලා. අපි නිරෝධානුපස්සන බන්නේ ඇති දෙයි. නෑ නැති දෙයි නිරෝධානුපස්සන බලනවා. මේ භාවනාව නැගිටපුවා මොනවා කරනද ඒක පාට අවදි වෙනවල් එනවනේ අපිට. නිින්ද ගියා දන්නේ නැහැ මොකද දන්නේ නැහැ පයින් ගෙවුවා වගේ ඩක්කල් නැගිටින වෙලාව. ඉතින් ඒ කියන්නේ අපි අර නොදන්න තැනක ඉඳලා අනන්තකේ ඉඳලා අන්තිමට එන වෙලාව. ඉතින් මේකෙදී සමහර වෙලාවට නොදන්න தත්ත්වයට වෛර කරනවා, දන්න තත්ත්වයට ප්‍රිය කරනවා. දැන් ඥානසාර කියනවා නොදන්න තත්ත්වයට ප්‍රිය කරන්න, දන්න තත්ත්වේ අයින් කරන්න හදන්න. මේ කියන එකේ වාක්‍ය කියවන්න දැන් ආයතන මතක කරපදන්න. අනන්ත වෙන්නේ ඇත්ත වශයෙන්ම අරමුණක් නැති නිසාමයි. අරමුණක් තිබුණා නම් අල්ලගන්න පුළුවන්. අරමුණ කියන වචනේ නෙමෙයි ගන්න තියෙන්නේ අනන්ත ඔය කියන හිස්තනියෝ අරමුණේ ගෙවෙන තැන බැලුවා නම් අන්තයක් නැහැ. හිස්තනියේ ගෙවෙන තැන තත්ත්වයක් නැහැ. සද්දක අරමුණක කෙවෙන තැනෙත් අන්තයක් නැහැ. අරමුණ ගණන් නැති බව කියලා කිව්වොත් හිත අර නිදාගෙන ඉන්න එක නිවන කියන්නේ වෙනවා. නිදාගෙන වගේ කියන එක. ඒකට ලොකු සංසය දැම්මේ නිින්ද නෙවෙයි හිත ලීන භාවයටපත් වෙලා අරමුණක් නැත්නම් හිත හොය තෝන්තු වේ තෝන්තු ඒක පාට අවදි වෙනවා. අවදි වුණාට පස්සේ තේනවා දැන් අවදුනේ සද්දයකට වේදනාවට හිතවිල්ලකට මෙතෙක් කළා ඉඳන්නේ තියෙන්නේ ඉංගම් මායි මොකුත් නැහැ. අත කොටු බැමි නැති ජීමාවල් නැති අපේම අපේම අපේ ලෝක. ඒකට නිවන කිව්වොත් අහු. විරුද්ධ නිවන කියන්නේ සාපේක්ෂ තත්වයක් නේ. ඒකට විරුද්ධ සාපේක්ෂ අරමුණක් තියෙනවා. දැන් මේ පේන අනන්තයත් එන්න තමයි හිතන්නේ පේන අරුණේ දෙකම නිරෝධේ වන හැකින් ඉන්නවා කියලා හිතන්න. තේරෙනවද මොකද කියන්නේ? ඈ? හැම එකකම බලන්නේ හිස්තනෙත් හමාරේ කියලා කියන්නේ කක්කාවක පටන් ගන්නවා. කක්කාවේ හමාරේ කියලා කියන්නේ හිස්තනක පටන් ගන්නවා. ඒකට අපි බලන්නේ ওই හිත නාමයෙන් හෝ අරමුණක නාමයෙන් නෙවෙයි මොන හරි මතුවෙන මොන මල දාන එක හරි ගමන්නේ ගෙවෙන දන බලපන්. ජීවිතන බලන්න කියම හිතනේ ගෙවෙන තන ඒක අමුතුම දර්ශනයක් තියෙන හිතනේ ගෙවෙන තන අරමුණ ගෙවෙන තන එකම රසය තියෙනවා. ආස්වාදි ගෙවෙන තන ප්‍රසවාසි ගෙවෙන තන එකම රසය තියෙනවා. පිම්බීම ගෙවෙන තන හැකිලිම ගෙවෙන තන එකම රසය තියෙනවා. හැබැයි පිම්බීමේ හැකිලිමේ පටන් ගන්න තන රස වෙනස්. ආස්වාදය හට ගන්න තන ප්‍රසවාසය හට ගන්න තන රස වෙනස්. හට ගන්න තැන බැලුවොත් අපි එකිනෙකා නියව ගන්නවා කුඩු මිරිස් කාපු රිලගුණ. ජීවන ගැන බලන්න ඕනෙම දෙයක අපිට රණ්ඩු කරන්න දෙන්නේ එකම විමුක්ති රසය කියන්නේ. ඉතින් ඒ නිසා මේවැනි දෙයකට මට පේනවා දැන් පැහැය වෙලා ඉන්නේ මොකද ඥානන්ත සංසය නැති නිසා මට කවුරුත් ගන්න කවුරක්වත් නැහැ. නමුත් මම චෝදනා කරනවා මේ අරමුණු නැති తত্ত্বය කියන එක නිවන කියලා බාරගත්තොත් අරමුණු නැති తত্ত্বය හමාර වෙනකොට එහෙනම් එයාගේ නිවන හමාර වෙනවද? අරමුණ නැත්තත් ඒ හැමාරෙත් බලන්න ඊට පස්සේ තියෙන අරමුණක් තියෙනවා ඒකෙත් හැමාරේ බලන්න හැමාරේ කියලා කියන්නේ ක්ෂය වීම බලනවා වැය වීම බලනවා නිරෝධය බලනවා එකම රටේ ඒක අපි සාමාන්‍ය ලෝකේ කියන්නේ මරණය අභාග්‍ය වින්වීම කියලා අපි අසුබෙට දාලා තියෙනවා ජීවෙනවා දකින්නකොට අපිට පේන්නේ නැද්ද කින්නපතන් මගේ කාලකන්ණි කාලේ කියලා මේ සමාජයේ විසින් මේ ශිෂ්ටාචාරයේ විසින් අපි උරුවට දාපු මේ සුබවාදී අදහස කුණුහරුපේ නිසා අපිට දෙයක ගෙවි යෑම බලා ගන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඒක සමාජගත වීම නිසා ඇති වෙන දෙයක්. සමාජගත නොවි ඒකලා වුණත් මේක එන්නේ ඉඩ තියෙනවා. හැබැයි මේ සමාජෙක ඉන්න තරම් අමාරු නෑ තේරුම් ගන්න. උදේකලා වෙලා ඉන්නේ එක්කම යනවා. උඹ නිවිවිකියාව කලබලේ යවත් උඹ යන දන බලපන්. ওই නටන නටන්න කරපන්. නටන නෑ පේන බලාපල හීන බලාපල බලන්න කියන්නේ යන්න එපා. උඹ එතකොට ඉබේම ගහගෙන යනවා. ඒක තමයි යාගේ නැටුමේ නාඩගමේ හැටි. එන්නේ මේ කුණුහරුපේ හිස්තනක් කරනවා. අරමුණක් කරලා නෙමෙයි. අපි නලවන ගතිය, අපි නටවන ගතිය අරමුණක් වගේම හිස්තනියුත් අපිට කරතයි. ඒක හිතන්න ප්‍රයෝල අරමුණක් අත්දේ වුණොත් අපි හිතන විදිහ අපි ගෙනියනවා මේ වට කරගෙන කවුරු වටවලල්ලේ ගිනිනවා මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවුරුද එන්නේ ඉරිදා යන්නේ කියලා මේ තේල්ලමක් තියෙන ඇස් දෙක වහගෙන යන ගම ඒ ඒකට ගියත් බෑ අරමුණක් ආවත් බෑ. ඒ අරමුණක් ආවත් යනකම් හිටපන්. ඉස්තරාවත් යනකම් හිටපන්. මොකක්වත් නැහැ අපිට සියල්ලම ලැබිලා තියෙනවා. අපිට අර අරමුණක් ගෙවෙනවා දකින්න බෑ. මේ මගේ දරුවා මැරෙනවා වගේ මට පේන්නේ. මගේ ගෙට ගිනි ගත්තා වගේ මට පේන්නේ. මගේ ඉසගිනි ගත්තා වගේ මයිචුම් අපි ඉසගිනි ගත්ත කේ වෙදින වෙන්නේ කියලා මරෙන්න ළඟ වෙනවා මේ ගෙවෙන දෙයට ගෙවෙන්න දෙන්නේ නැතුව. ගෙවෙන්න තියෙන එකක් නයි අක්ක තමයි කියලා හරියනයි. ගෙවෙනවා ඒක තමයි තුන්වෙනි ආර්ය සත්‍ය කියන්නේ. එහෙම කියන එක හරි නෑ නේ. දැන් උඹ උඹ කිව්වොත් උඹ කුටි ගන්න. දැනුණා. එදා ඉඳලා මට තේරිච්ච එක. නිදේශනාවල හැමදාම අර නිවන නිවන කොබස්නාවට කියන වෙලාවම කරන්නේ අපරිචිත කතාවම කතා කර කර කර කර එනිකම තේරෙන්නේ. මොකද ඒ වෙනකොට බුද්ධ ආගමේ කවදාකවත් ඒකට අවධානය යොමු කරලා තිබුණේ නැහැ. බයක් තිබුණේ. මේ භාවනා කරනකොට නොපෙනී යනවා කියන එක බයක්. ඒගොල්ලෝ ආය හයියෙන් හුස්ම ගන්නවා. ආයාසයෙන් හුස්ම ගන්නවා අරමුණ නැති කරන්නේ ඒකල හුඟව දෙනෙක් කමටහන් දෙනවා එහෙම වුණොත් ආය හුස්ම හුස්මට ගන්න කියලා. ඒක මහසි ක්‍රමේ සෑහෙන වැරද්දක් තියෙනවා ඒක මේ ගුරුවරුන්ගේ වැරද්දක් ක්‍රමේ නෙවෙයි මොනවාද නැත්නම් කියන ආය හිතේ දන්නේ කියන මූල කර්මස්ථාන. ඒක පන්දිස් ශාන්තිය ලස්සනට කේල්ගෙඩිය පොත්ත ගලවනවා කියන ඔබට සැකනම් මූල කර්මස්ථාන හිත දාපන්. සැක නැහෙනේ යන්න හරපන්. හැබැයි යන්න හරින නිවනට නෙවෙයි. හිතනට යන්න අරින්නේ හිතන දැක්කා නම් ඔබට කරේ හිතනේ ගෙවීමත් අරමුණේ ගෙවීමත් දෙකේම එක රසය තියෙනවා. ගෝධන කිතනවා හිතනේ ගෙවීමක් නැහැ කියලා. හිතනේ ගෙවීමක් නැත්නම් අරමුණක මතුවීමක් වෙන්න බෑනේ. මේ තර්කික කොලියක් කරන් ලියලා බලන්න අරමුණක මතුවීමක් කියලා කියන්නේ හිතනක ගෙවී යනවා. ඒකට හිතනේ ගෙවී යාම කියන අරමුණේ මතුවීම නැත්නම් අරමුණේ ගෙවී යාම කියන හිතනේ මතුවීම ওই දෙකේම ගෙවී යන පැත්තෙන් විතරක් කතාව කතා කරන්නේ. ඡේ වෙන පැත්තෙන් විතරක්, වැය වෙන පැත්තෙන් විතරක් අපේ භාවනාව ගෙයිපන් ඉඩේ කරනවා. ඔය නිවන් දැක්කයි කියලා තටවන ගැටිය ඕක තමයි කියන්න හදන්නේ. හැබැයි භාවනා කළා නෙවෙයි. අපිට කියන්න බෑ භාවනා කරලා නෙවෙයිමද කියලා. මේ තර්කයට එනකොට පේනවා පොත්පත් දිගාරගෙන නටන්න හැදුවට මේ හදිසිය අම්මා මැරිච්චාම අයිසිය දරුවා මැරිච්චාම අයිසිය ආර්ථිකයට කඩාවැටෙනකොට ආර්ථිකය ගෙට නැත්නම් තමන්ගේ ගෙට ගිනි ගන්නකොට එයාට ඕක මතක නැතිවෙනවා. ඌක තමයි ඔය කියන්නේ තියෙන දේවල් විනාශ වෙනවා විනාශ වෙනවා කියන්නේ මේ සාපයක් අද ඊශ්වරයාගේ තුන්වෙනි හැවක් නෙමෙයි. මේ විනාශය පොඩ්ඩක් බලන්න හිටපන් මේ වෙන දේ. මොහොමඩ යවුවා කියලා තකමැව්වයි කියලා වෙන්න තියෙන දේ මොනව කරන්නේ. ඉතින් ඒක ඒ වගේ ගුණවත් සිල්වත් උතුමෙක් නැති වෙලා යනකොට කනගාටු වෙනවා. මැරෙන්නේ අපි කනගාටු වෙනවා කියලා. ඉතින් පණේනවයි. දුස්සීලෙක් මැරෙන්න ගොන අනේ හොඳයි ඔකට එන ගාලපලයන් කියලා හතුරකුත් එනවා. අපි එන ගාලපලයන් කියන එක තෝ මැරෙනවා. මේ කොවිද වෙන ගොනු ගන්දලේ මොකෝ මේ ආතතිය ඇති කරගන්නේ අනන්තයි කියලා කියන්නේ හිස්තන හෝ වේවා අරමුණ හෝ වේවා දෙකේම භංගයේ පැත්ත බලන්න බිඳි බිඳි යන පැත්ත බලන්න ඉතින් ලෝකයා හිතනවා මේක කාලකන්ණකමක් කියලා. අබද්ද වචනයක් කියලා. අවමංගල්‍යයක් කියලා. එයා ඒක නැති කරන්න සුරෙල්ල ගන්න. පිරිත් මුල් ගැට ගහ ගන්න. දෙයියන්ට යදිනවා. අනේ මේ නැති පැත්ත නම් මට නොපෙනීවා. මගේ දරුවෙකුටත් නොපෙනීවා. වනේ ඉන වනසුපාවටත් මේක නොවෙනීවා කියලා හැබැයි නිවන පතන. මේ නිතර පේන මේ දේක නැති වී යන පැත්ත. මගාරවලා අසුබයක් කරගෙන නිවන පතනවා. ඉතින් ඒක නිසා මේකට සූදානම් මිනිස්සයා අමනුස්සෙක් නේ. මේ මේ කියන මේ කියන මේ හිස්තනෙත් ගෙවි යෑම ඇතිදේ ගෙවියා බලන එක ඌ මේ ලෝකේ මේ ඩෙන්ටි කාඩ් එකක් දෙන්න වටින්නේ නැහැ නේද? බැංක් account එකක් දෙන්න වටින්නේ. ලයිසන් එකක් දෙන්න වෙන්නේ මොකද මේ අකම මේ දේවල් වල නැති වෙන්නේ බලන්නේ. ඌ බුද්ධ ශ්‍රාවකෙක් වෙනවා. මොකෙක් හරි මේ දේ අල්ලගෙන මේකෙන් ඩෙන්ටි කාඩ් එකක් හදාන අනන්තතාවයක් හදාන යන්න හදනවානේ. ඒක මාරු පාක්ෂික වෙනවා. බුද්ධ ධර්ම කරන හදන මේ මාර පාක්ෂික කරන බුද්ධ ධර්ම අධ්‍යයනය දෙනවා ඩෙන්ටි කාඩ් එකක්. ඒකේ මූණ අරගෙන ෆොටෝ වරනේ හිත වෙනකොට ඒ ෆොටෝ එක නැහැ. ඒ උනට අරුපේකට මම 1977 ගත්ත ෆොටෝ එකක් තිබුණා. ඉස්සෙල්ලාම ඩෙන්ටි කාඩ් දෙන දවසේ. මටම ලැජ්ජයි ඒ ෆොටෝ එකේ මූණ දිහා බලනකොට. අම්මෝ ගොරකයා. ඊට පස්සේ මට ඒක මේක නැතිවියන් එක්කම ගැදින් පිච්චියක් මගේ ඇති අලුත් ඩෙන්ටි කාඩ් එකක් ඒක වෙන්නේ නැරක නැති වෙන්නේ නැහැ. ඒ ඒ ෆොටෝ එක තමයි මම තාම දැන් 77 නේ 2018 ඒ ෆොටෝ එක තමයි බලංගු ෆොටෝ එක. නැෂනල් ඩෙන්ටි කාඩ් එක. මෙයාට පස්සේ පැවිදිලා ෆොටෝ එකක් ගත්තා. පැවිදිච්ච අලුත. ඉතින් කවුරක්වත් ගියේ නැහැ මම කිරිඳුලා ගියා ෆොටෝ එක ගත්තා. ඉතින් අරිඳුලා ෆොටෝ එක පෙන්වනකොට ධම්ම සීලසාරික ඔබනේ අසු වැඩි දී කියන්න බෑ සිවුරුවත් හරියට ඇඳලා නැහැ. මේ ෆොටෝ එකේ තියෙන්නේ සිවුර අනිද්ද ගන්න නැතු. ඉතින් මං කිව්වා ඉතින් සිවුර නෙවෙයිනේ කලිසන්නේ අඳලා හුරු. ටයිකෝඩ් ගහලා කලිසම ඇඳලා අපේ කන්නාඩි කියලා බලද්දි සිවුර ඇඳලා හරියක මොකක්ද කියලා දන්නේ නැහැ. ඉතින් දෙවුර වහකට ඇඳලා ෆොටෝ එක ගත්තා. මෙතන ගුලියක් තියෙනවා. ඒක වැරදි කියලා. වැරදි වුණාට ඒක තමයි තියෙන්නේ ෆොටෝ එකේ. ඒ අනන්‍ය නෑ ඒ ෆොටෝ එකට එතන හිටියද දැන් මම වෙනස් වෙලා. නමුත් අර නම්බර එකමනේ ගන්න. ඉතින් එළුවෙකේ මේ දෙයක සමාජ බලන දකින්නකට ගෙවීම දකින්න කෙනෙකුට ප්‍රයත්නක් නෑ. නෑ නිවැරදි නැති වුණා නිවන කියන්නේ හිස්තන නම් ඒක නැති වෙයි බලන්න කියනවා මම කියන්නේ ඒ නිසා හිස්තන් නෙවෙයි නිවන කියන්නේ කතාව පොතේ නෙවෙයි කරලා ප්‍රශ්නයක් තියෙනවා පොතේ නැතිවීම කියලා කියන්නේ කොහොමද සමුදේ පස්ස ධම්මානුපස්සීවා විහෙති වය ධම්මානුපස්සීවා විහෙති වය සමුදේ වය ධම්මානුපස්සීවා විහෙති කියන එක හැමතැනම බුදුන් දේශනා කළා තියෙනවා යම් කිසි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා කියන්නේ නිවන කියලා ඔන්න ඥාහුතු ප්‍රකාශ කරනවා. එහෙම නෑ කියන්න බෑනේ. නමුත් ඒක හයිලයිට් කරන්න බෑ. ඒකට බුද්ධ ආගමක් රැකෙන්නේ නෑනේ. සංස්ථාවක් රැකෙන්නේ නෑ. නැති වෙන තැන බලන්න කියන්නේ. ඉතින් ඒකට කියනවා මුස්පින්තුවක් කියලා. ඒක මහා නාස්තික ධර්මයක්. ඒක තමයි සංකරාචාර්ය කියන්නේ. බුදුහාමර මොකද්ද හොයාගෙන තියෙනවා? නාස්තික දෙයක්. උච්ඡේදයක්. සතෝ සත්තස්ස විභවං උච්ඡේදම් පඤ්ඤාදී මේ ඇත්තවම සතෙක් නැති කරන්න හදන මම කුණු හරකට මේ කතා කරන්නේ කියලා. ඊනසේ දේ චෝදනා කරනවා. දැන් චෝදනා කරන්නේ සංකරාචාර්ය නෙවෙයි බෞද්ධයා. මේ බුද්ධ ධර්ම නැති කරන්න හදනවා කියලා. ඒගොල්ලෝ කියනවා බුද්ධ ධර්ම කියලා මේ චීස් කැලක් වගේ හතර සෙරක් දිනනවා කියලා. එහෙම කරන්නේ ඒක තියෙන උඹේ සීල ශික්ෂාද මේ හිතේ. අපි හිතනවා නිවන තියෙන්නේ සුර ජේතවනාරාමේ වර්ණලිසෑයේ නැත්නම් හරිදම සංසි ගාව පිස්සු ආවත් තියෙන්නේ උඹලගේ ඔය තියෙන එක නැති වෙන එක. සේවීම දකින්න කියන්නේ ඒකට තමයි පහර දෙන්නේ ශංකරාචාර්ය පහර දීලා ලස්සන කතාවක් කරනවා. ඉතින් ඒකත් එහෙම නැතිවීමක් තියෙන ඇත්ත. බුදුහාමුදුරුපතියත් ඒක දකින්නේ කොහොමද? එයා සච්චිත්තානන්ද. ඒක තමයි බ්‍රහ්මපදාර්ථය කියන්නේ. <laughs> ඉතින් යාර දකින්න කෙනාට උටින්නේ. ඉතින් මේ භාවනා කරලා නෙවෙයි තර්කෙන් යන්නේ. ඒ කතාව කියවම හින්දු කච්චි අප්පුටි ගන්නවා හරි බුදුහාමුදුරු ඉවරයි. දැන් මේ සත්‍චිත්තානන්ද තියෙන්නේ අපි දෙවියෝ එමු. අපි භක්මයන් අඳුරනවා දෙවියෝ. ඒකනේ අද මේ ඔක්කොම කර්මස්ථාන කරලා කියන්නේ. භාවනාවේ මේ කරන්න ඕනේ නැහැ. අපි කොහොමදත් මේ ඉන්නේ. නැවතුනත් බෑන්සුන් කියලා බෑන්සුන් කියනවා. ඉතින් ඒක ඒකන ඥානන්ද සාන්තේ නැහැ. ඥානසන්ත පැහැදිලිව ප්‍රතිපත්තියක් පිළිගන්නවා. හැදීනම සදාචාරයක් පිළිගන්න. ඔය කියන මතවලට සුදානම් පිබහරිනවා. පිට හැදියට ඒ ක්‍රියාවෙන් කෙරුවට පොතේ කරන්නේ නැහැ. නිය පොත් නැති අය වගේ. ඈ? නිය පොත් නැති අය විස්තර කරන්නේ ඒ වගේ තමයි දින් කර්කේ කරනවා දැන්. ඉතින් ඒ නිසා ඒක හරිය මේ වගේ වෙලාවකදී අපිට මතු කරගන්න හැකි ඒ කෙලිම ප්‍රතිපදාවට අදාළ වෙන්නේ නැහැ. මේක අදාළ වෙන්නේ සම්මාදිට්ඨියට, වාදපතේට, අනුමාන ඥානෙට, ණය විපස්සනාට. ඒක අවශ්‍යයි. ඒ විදිහට විසින් භික්ෂුවට අවශ්‍යයි. පිස්සු දැනගන්න ඕනේ බුද්ධ ආගමට මොකද උනේ කියලා ඉන්දියාවේ. ඉන්දියාවේ දේශේ ඉන්දියාවේ නැතුව ඊට පස්සේ දැන් බුරුමේ කියනවා අපේ රටේ තමයි නියම බුද්ධ ආගම තියෙන්නේ. ලංකාවේ කියනවා අපි තමයි ධර්මද්වීපය කියලා. මේ තායිලන්තේ කියනවා මොකද කායලන්ත ළඟ විනේ නෑ අපි ළඟ විතරයි විනේ තියෙන්නේ. අපි එක එක නියව ගන්න කුඩු විස්කාපු රිලව් වගේ මොකේද මේ නටන්නේ කියලා නෑ. නමුත් මට තේරෙනවා දැන් මේ අවුරුදු 40ක ප්‍රවර්ධනයත් එක්ක අද අපි එතෙන්දි කිට්ටු කරනවා මොකද්ද මේ මේ ඇති නැති දෙක අතර ભેදේ කියන එක දැනගන්න තැනකට. ඒකට යන්න සෑහෙන මේ තියෙන මේ සාමාන්‍ය වැටි ඉවර කරගන්න ඕනේ. සීල ශික්ෂා ටික ඉවර කරගෙන තව ඉදිරියට මේක මේ අනිකුත් වාදපතයන් නගනකොට අපි ඒවට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ගහ ගන්න බැන ගන්නේ නෙවෙයි. මේක දැනගන්න ඕනේ. ඒක නිසා අපි මෙතනින් අපේ සාකච්ඡා නැවත කරන්න වෙනවා. මොකද කාලය හමාරයි. මම බලන්න පුළුවන් තරම් ඒකට අදාළ කරුණු ලබන සැරේ ඉදිරිපත් කරන අනිත් එතකොට වෙන්නේ මේ නිවන නිවීම නෙවෙයි අපි කතා කරනවා වෙන්නේ වෙන වෙන පොත් මං අදගෙන ඉන්නේ. නමුත් මං ඉල්ල හිටනවා මේ මම නැති වෙන මාසයක් දෙයක් එන නිසා පොත ටිකක් යනවා ඒ කාලෙට. <laughs> <laughs> මම හිතුවා එක පිටුවේ එහෙම හිර වෙලා එකම දේ කරකෝ කරකෝ යනවා මොකද මං මේ ටිකේම පහුගිය ටිකේ බැලුවේ මේ දේවල් හට ගන්න පැත්ත බන්න වෙනකොට මේ නිරෝධයේ පැත්ත බැලීම නාස්තික ධර්මයක්ද කියලා. ප්‍රශ්න උත්තරේ තියෙන්නේ එතන. නමුත් හරිම අමාරුයි බෞද්ධයට ඒක අල්ලන්න. බෞද්ධයට බය හිතනවා බුද්ධඝම නැති වෙයි කියලා. බුද්ධඝම කියලා මොකක්ද එකක් තියෙනවා. ඒක රකින්න ඕනේ. ඉතින් මේ මේ හේල ජාතික අභිමානේ කතා කර කර ඉන්නේ. මම කියන නිසා හොඳට තමයි ඕකට අදාළ වෙයි කියලා මට හිතෙනවා. මම දන්නේ අදාළ වෙයිද කියලා මට හිතෙන විදිහට ඔය සරියුත් හාමුදුරුවෝ සමඟ ආනන්ද හාමුදුරුවෝ කතා කරන වෙලාවට අහනවා සරියුත් සාරිපුත්‍රයන් වහන්සේ මේ දැන් මේක දේවල් වෙනස් වෙනකොට ඔබ වහන්ස කොහොමද දැනන්නේ? දැන් මට මොකක්වත් වෙන්නේ නැහැ. මගේ හිත හෙල්ලෙන්නේ නැහැ කියලා මම දන්නවා කියලා. ආ ඒ මේක දේවල් ඒක ශාස්ත්‍රීය වහන්සේ අභාවයටපත් වුණු මොකද වෙන්නේ කියලා. ඒ සම්බුදු කියනවා අනිවාර්යයෙන්ම ඒක මට පාඩුවක් කියලා දැනේ. ඒනම් මගේ හිතට මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් ඒකත් වෙනස් වෙනවනේ කියලා කියනවා. සර්වඥාන්සේ කියනවා ධාරිපුත්තු මොකක්ද නම් දෙන මේ මහා ගහේ අතු දෙකක් වගේ. දෙකම වැටිලා. මහා පාළුවක් දැනෙනවා. නමුත් සියලු සංස්කාරයන් කෙරේ නොසලියෙන් පුරුදු කරපු මම කිසිම කරදරයක් නැතුව හිත හදාගෙන ඉන්නවා කියලා. ඔක අනෙක් පැත්ත වෙන්නේ. කාර්යපත මොකලන් දෙන්නම පිටමන් පාන බුදුරජාණන් තෙින්දදී. මහා ගහක තිබුණ අතු දෙකයි දෙකම කඩාන ගියදී මුදන් තේ ගහදියා බලන්න කියනවා මහා පාළුවක් දැනෙනවා. ඒකම විකතෝම සංස්කාර ධර්මපති ක්ෂය වීම බල බල හිටපු නිසා මට ඒක ලොකු කම්පනයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් තමයි මේ දේවල් සාසනට හදන එක නෙමෙයි තියෙන්නේ. මේ මොනවා කඩාන ගිය සාසන මොකුත් වෙන්නේ නැහැ. සේවීම තියා බලන්න බය නැතුව. එතකොට තමයි තේරෙන්නේ මගේ ආත්ම දිට්ඨියක් ඇති වෙනවා. මාන්නෙත් නැති වෙනවා. විසත්තිකා ජාලිකාව තරහාට තැඟිලි ගන්න දෙයක් නැහැ. පිට කිසිම දෙයකට මට සැප දෙන්න පුළුවන් කියලා හිතනවනම් ඒක දාස භාවයක්, තුච්ච භාවයක්, නිහින භාවයක්, හීනමානයක්. මේ මම දැනටමත් ඉන්නේ පිළිලා. පිට දේවල් ලැබුණාට ප්‍රශ්නයක් නැහැ. ඔය ලැබෙන්න තියෙන පුංචි නෙමේ තියෙන සැප. මේකේ කියලා හිතාන ඉන්නවනම් මේකත් නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි එතනින් ප්‍රයගත වුණා පටස් ගන්නකොට අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා නතර කරන සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. Thank you.